ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ හංවැල්ල දිද්දෙනිය ඓතිහාසික කොලංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිකාරී පූජනීය දිද්දෙනියේ විමල සංක ස්වාමීන් වහන්සේ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 පරියන්තක තස්ස දුක්ඛන්න හෝති අසාධාරණේන ඥානේන සමන්නාගතෝ හෝති හේතු චස්ස සුදිට්ඨෝ ඥානේන සමන්නාගතෝ හේතු සමුප්පන්නෝ ච ධම්මෝ ඉමේකෝ භික්ඛවේ ච ආනිසංසා සෝතාපට්ටි ඵල සච්ච කිරියාති සාදු සාදු සාදු ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විසුරුවා හරින රාත්‍රියේ ධර්ම දේශනාවට සවන් දෙන්න සෑම දිනා මේ සූදානම් වෙලා ඉන්න මොහොතේ අද මාතෘකා වශයෙන් අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට ඉදුණු වටිනා උතුම් ධර්ම කාරණා කිහිපයක් පිළිබඳව ත්‍රිපිටක ධර්මයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ ဒုတိ ය පණ්ණාසකේ ආනිසංස වග්ගේන ආනිසංස සූත්‍ර දේශනාව ඇසුරුණුයි අද අපිට මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව ලැබී තිබෙන්නේ. මේකේ සඳහන් කරන්නේ මේ සූත්‍ර දේශනාවේ සෝවාන් ඵලයටපත් වූ ආර්ය ශ්‍රාවකයා තුල එතුමන් වහන්සේට ලැබෙන්නා වූ ආනිසංස හයක් පිළිබඳව මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. සෝවාන් ඵලයට පත් වෙනවා කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ පළමු ආර්ය මාර්ගයට මාර්ගඵල தത്വයට පත්වීම. මේ ජීවිතේ පෘථග්ජන භාවයෙන් මිදිලා ආර්ය භාවයට පත්වන පළවෙනිම අවස්ථාව තමයි සෝතාපට්ටි ඵලයට පත්වීම. එහෙනම් දීර්ඝ සංසාර ගමනක ගමන් කරන සත්වයේ කවුරුන් හෝ කෙනෙක් මිනිසයන් දෙවියන් බ්‍රහ්මයන් වැනි ඒ උතුම් தත්ත්වෙට පත් වෙන්නා වූ කෙනෙක් කුටයි මේ උතුම් මාර්ග ඵලයන්ට පත් වෙන්න වාසනා මහිමේ ලැබෙන්නේ. ඒ උතුම් වූ වාසනා මහිමේ ලැබූ කෙනෙක් මේ උතුම් ධර්ම මාර්ගය තුල ගමන් කරලා එනම් තථාගත බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආර්ෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා ඒ සීල සමාධි ප්‍රඥා විමුක්ති දිනු කරගෙන පළවෙනි ඒ ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම ඒ ඵලයටපත් වීම ඒ සෝවාන් ඵලය. ඒ සෝවාන් ඵලයටපත් වෙන ආර්ය ශ්‍රාවකයන් වහන්සේට ලැබෙන්නා වූ ආනිසංසය හය පිළිබඳව මේ ධර්ම දේශනාවේ කාලානුරූපව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. චෛමේ භික්ඛවේ ආනිසංසා සෝතාපට්ටි ඵල සච්ච කිරියාය කතමේ ච බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සෝවාන් ඵලයේ 96ක් තියෙනවා. ඒ 6 කවරයක්ද? එහෙම පැහැදිලි කරනවා. පළවෙනිම ආනිසංසය බුදුහාමුදුර දේශනා කරන සද්ධම්ම නියතෝ හෝති කියලා. මේ සද්ධම්ම නියතෝ හෝති යනුවෙන් සඳහන් කරන්නේ ශාසන ධර්මයේ නිරත වෙනවා කියන කාරණාවයි මෙතන පැහැදිලි කරන්නේ. මේ ශාසන ධර්මයේ නියත වෙනවා කියලා කියන්නේ සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් කවදාක්වත් ඒ ධර්ම මාර්ගයේ ඉතිරි මාර්ගඵලයන්ට අවබෝධ කර ගැනීම සඳහා කරන උත්සාහය කවදාක්වත් වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒ මාර්ගයේ ඒකාන්තයෙන්ම පුහුණු කරනවා, දියුණු කරනවා. දැන් සාමාන්‍ය පෘථග්ජන ජීවිතවල ගත කරන ඇත්තෝ මේ ක්ලේශ ධර්මයන් හිත්වලට ඇතුල් වෙනකොට සමහර වෙලාවට ධර්ම මාර්ගයේ ගමන් කිරීම යම් වෙනස් වීම සිද්ධ වෙන අවස්ථාවන් අපිට දකින්න ලැබෙනවා. කාලයක් සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්න උනන්දු වෙලා උත්සාහ වෙලා කටයුතු කරන අයත්තන් සමහර වෙලාවට ඒ ගමන වෙනස් වෙන අවස්ථාවන් තියෙනවා යම් යම් බලපෑම් මානසික වශයෙන් හා බාහිර බලපෑම් නිසා. නමුත් මේ සෝවාන් ඵලයටපත් වුණ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ආර්ය ශ්‍රාවකයා ඒ ඵලයටපත් වුණාට පස්සේ කිසිම අවස්ථාවක ඒ ගමන කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඉන් ඊළඟ මාර්ගඵල தත්ත්වයටපත් වෙන්න උපරිම උත්සාහය යෙදෙනවා. ඒකයි ශාසන ධර්මයේ නිරත වෙනවා, නියත වෙනවා කියලා කියන්නේ. සකු르දාගාමි ඵලයටපත් වෙන්න උත්සාහ කරනවා. තමන් විසින් ඒ ප්‍රහාණය කරන්නට යුතුය වූ ක්ලේශ ධර්මයන් ඒ ප්‍රහාණය කළාට පස්සේ ඉතිරි ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කර ගැනීම සඳහා මේ ධර්මයේ තුල නිරත වෙනවා. දස සංයෝජන ධර්මයන්ගෙන් ගත්තහම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුනක් ප්‍රහාණය වීමෙන් තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. එතකොට ඉතිරි සංයෝජන ධර්මයන් වන කාමරාග ව්‍යාපාද, රූපරාග, අරූපරාග, උද්දච්ච, අවිජ්ජා ආදී කොටගෙන මේ සංයෝජනය ඉතිරි මාන උද්දච්ච කියනව මේ සංයෝජන ධර්මයන් ඉතිරි සංයෝජන ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා මහත් උනන්දුවක් උත්සාහයක් ගන්නවා ඒ ගමන කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා තමා බුදුරජාන් වහන්සේ සූත්‍ර දේශනාවේ ඒ ආනිසංස හයක් හැටියට පැහැදිලි කරන්නේ පළවෙනිම කාරණේ තමයි සද්ධම නියතෝ හෝති සාසන ධර්මයේ අනිවාර්යම නිරත වෙනවා. දෙවෙනි කාරණාව සඳහන් කරනවා පින්නතුනි අපරිහාන ධම්මෝ හෝති නොපිරිහෙන්නා වූ ධර්ම ඇතිවීම පිළිබඳව එතන පැහැදිලි කරන්නේ. නොපිරිහින ධර්ම කියලා කියන්නේ තමන් අවබෝධ කරගත්තා වූ ඒ ධර්ම කවදාකවත් පෙරහීමටපත් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව පිළිබඳ පැහැදිලි කරනකොට මේ ධර්මයේ තුල ලෞකික ශ්‍රද්ධාව හා ලෝකෝත්තර ශ්‍රද්ධාව කියලා දෙආකාරයෙන් පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. මේ ලෞකික ශ්‍රද්ධාව කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලයන්ටපත් නොවන පෘථග්ජන ස්වභාවයෙන් කටයුතු කරන්නා යම් කෙනෙකුට තිබෙන්නා වූ ශ්‍රද්ධාව තමයි ලෞකික ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේ සමාජයේ ජීවත් වෙන ආර් මාර්ගයට ආර්ය தත්වයට ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලයකටවත් නොවිච්ච කෙනෙක් පෘථග්ජන ස්වභාවයෙන් ඉන්න කෙනෙකුට පවතිනා වූ ශ්‍රද්ධාව හඳුන්වනවා ලෞකික ශ්‍රද්ධාව කියලා. මේ ලෞකික ශ්‍රද්ධාව වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. අර මුලින් සඳහන් කළා වගේ පෘථග්ජන ජීවිතය ගත කරන ඇත්තෝ ධර්මාර්ගය තුල ගමන් කළාට සමහර වෙලාවට ධර්මාර්ගයෙන් බාහිර වෙන පැත්තකට ජීවිතේ යම් යම් අවස්ථාවල යොමු වෙන අවස්ථාවන් අපිට සමාජය තුල දකින්න ලැබෙනවා. හොඳට සීල සමාධි දියුණු කරගෙන යන අය යම් යම් වැරදි ලෞකික ස්වභාවයක් නිසා ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒක බොහෝසෙන් ඒක වෙන්න පුළුවන්. බොහොම ශ්‍රද්ධා සම්පන්නව ඉන්නවා. ආයේ ඒක වෙනස් වෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. නමුත් මේ සෝවාන් ආදී ඒ මාර්ගඵලයටපත් වෙච්ච කෙනෙක් ආර්ය ශ්‍රාවකයෙක්ගේ ශ්‍රද්ධාව කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නොවෙනස් වන්නා වූ ශ්‍රද්ධාවට සඳහන් කරනවා නමක් සඳහන් කරනවා ඒක ලෝකෝත්තර ශ්‍රද්ධාව කියලා. ඒ ලෝකෝත්තර ශ්‍රද්ධාවෙන් යුක්තයි. කියන කවදාකවත් ඒක පිරිහෙන්නේ නැහැ. නොපිරිහෙන ධර්මයක් ඒක. ඒ සඳහන් කරනකොට බුද්ධේ අවිච්ඡප්ප්‍රසාදී ධම්මේ අවිච්ඡප්ප්‍රසාදී සංඝේ අවිච්ඡප්ප්‍රසාදී ආර්යකාන්ත සීලේන සමන්නාගතෝ හෝති. බුදුරජාන් වහන්සේ පිළිබඳව නොසැලෙන්නා වූ නොවෙනස් වෙන්නා වූ ශ්‍රද්ධාවක් ඔහු තුල පවතිනවා. ලෝතර බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි නවලෝකෝත්තර උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි කිසිදු ආකාරයේ වෙනසක් ඇති වෙන්නේ නොවෙනස් වන්නා වූ ශ්‍රද්ධාවක් ධර්මයේ කෙරෙහි පවතිනවා. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි පවතිනෙත් ඒ ආකාරයේ නොවෙනස් වන්නා වූ අචල වූ ශ්‍රද්ධාවක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ලෞකික ජීවිතයේ ඒ පුද්ගලයන්ගේ පෘථග්ජන පුද්ගලයන්ගේ ඒ සද්ධා සම්පන්න භාවය වෙනස් වුණත් ආර්ය භාවයට ප්‍රවිෂ්ඨ වුණා වූ සෝවාන් ආදී ඒ මාර්ගඵලයන්ටපත් වුණා වූ ආර්ය ශ්‍රාවකයා තුළ මේ නොවෙනස් වන්නා වූ ශ්‍රද්ධාව ලෝකෝත්තර ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඒ නිසා අපරිහාණ ධම්මෝ හෝති කියලා සඳහන් කරන නොපිරිහෙන්නා වූ ධර්ම ඇතිවීම ඒ සෝවාන් ඵලයටපත් වූ උතුමාගේ තියෙන වැදගත් වූ වටිනා වූ ආනිසංශයක් ලැබෙන්නා වූ ආනිසංශයක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. හරියකාන්ත සීලේන සමන්නාගතෝ හෝති කියලා කියන්නේ ඒ ආර්ය සීලය, ඔහු පංච සීලය ආරක්ෂා කරා නම් ඒ පංච සීලය කිසිදු ආකාරයේ වෙනස් නොවි ආරක්ෂා කරනවා. ඒ තුලින් ඊටමත් හොඳින් ඒ සීලය ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙනවා. එතන අපි මේ කාරණා දෙකක් සඳහන් කළා සද්ධම්ම නියතෝ හෝති කියලා ශාසන ධර්මයේ නියත වෙනවා, නිරත වෙනවා. අපරිහාන ධම්මෝ හෝති නොපිරිහෙන ධර්මයන් යින් යුක්තයි කියලා සඳහන් කළා. ඉන් අනතුරු තුන්වෙනි කාරණාව බුදුරජාන් වහන්සේ මේ ආනිසංසහයෙන් පැහැදිලි කරනවා. පරියන්තක තස්ස දුක්ඛන්න හෝති. කෙලවර කරලාද කෙලෙස් පිළිබඳ දුක් නොවේයි කියන කාරණාවයි එතන අදහස් කරන්නේ. කියන්නේ කෙලෙස් ප්‍රහාණය කළාට පස්සේ මේ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කිරීම සම්බන්ධව සතුටක් ඇති වෙන ඒකේ පිළිවෙල දුකක් ඇති වෙන්නේ නැහැ. මේ ප්‍රහාණය වෙන ක්ලේශ ධර්මයන් පිළිබඳ පැහැදිලි කළොත් සෝවාන් වෙච්ච කෙනෙක් මුලිනුත් සඳහන් කළා මේ දස සංයෝජන ධර්මයන්ගෙන් තුනක් ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන මෙන්න මේ දස සංයෝජන ධර්මයන්ගෙන් තුනක් ප්‍රහාණය වෙනවා සෝවාන් ඵලයට පත්වන්නා වූ උතුමා තුලින්. ඒ ප්‍රහාණය වෙන්නා වූ තුන තමා සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජනයන් තුන. සකු르දාගාමි ඵලයටපත් වෙනකොට කාමරාග ව්‍යාපාදාදී ක්ලේශ ධර්මයන් යම් මට්ටමක තුනී වෙලා යනවා. අනාගාමි මාර්ගඵලයටපත් වෙනකොට කාමරාග ව්‍යාපාද සම්පූර්ණ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙලා යනවා. එතකොට අනාගාමි උතුමෙක් තුලින් මේ සංයෝජන ධර්මයන් පහක් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. ඉතිරි පහම ප්‍රහාණය වෙන්නේ අරහත්ත්වයේ සාක්ෂාත් කිරීම තුලින්. අපිට මාත්‍රිකාව හැටියට අපි අද කතා කරන්නේ මේ සෝවාන් ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයා පිළිබඳව. එතකොට මේ ප්‍රහාණය වෙන සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන පිළිබඳව මේ ප්‍රහාණය කරපු ක්ලේශ ධර්මයන් පිළිබඳ කිසිදු ආකාරයේ දුකක් උපදින්නේ නැහැ. සක්කාය දිට්ඨිය කියලා සඳහන් කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ මගේ මාගේ කියනා වූ හැඟීමෙන් යුක්තව ගන්නා වූ ඒ උපාදාන ස්වභාවය නැති වී යන ස්වභාවය ඒ පිළිබඳ මමත්වයේ නැති කරන ස්වභාවය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒක ඒක නැති කරනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඒ තමන් තුළ ඒ මමත්වයේ ඇති කරන ස්වභාවය. පංච උපාදානස්කන්ධය මගේ කියන හැඟීම තමයි අපි හැම කෙනෙක් තුළම පවතින්නේ. මේ සත්ත්ව පුද්ගල සංඥාව. මම කියන ස්වභාවය. ඉතින් මේ සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ තුලින් මේ කටයුත්ත මේ ධර්මයේ ප්‍රහාණය වෙලා යනවා. ඒ වගේම තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය, තුරුණුවන් පිළිබඳ යම්සි සැකය දුරු වෙලා යනවා. සීලබ්බත පරාමාසය කියලා කියන්නේ වැරදි සීල උත රකින්නේ නියම සීලය ආර්ය සීලය ආරක්ෂා කරනවා. ඉතින් අද වර්තමානයේ මේ සීලය වැරදි විදිහට ආරක්ෂා කරන සමහර දකින් ලැබෙන ගිහි පැවිදි කාගෙන්. නමුත් මේ සෝවාන් වෙච්ච උතුමා නිවැරදි සීලය ආරක්ෂා කරනවා කුමක්ද කියන එක අවබෝධ වෙලා. එතකොට මේ සක්කාය දිට විචිකිච්ඡා සීලබ්බද පරාමාස කියන මේ සංයෝජනයන් ප්‍රහාණය වෙනකොට දෙසටක් වූ මිත්‍යා දෘෂ්ටීන් ප්‍රහාණය වෙලා යනවා සොලසක් වූ විචිකිච්ඡාවන් ප්‍රහාණය වෙලා යනවා මේ අභිධර්මානුකූලව පැහැදිලි කරනවා මේ ලෝභ මූලික සිත් වලින් ලෝමූලික සිත් වලින් විශේෂයෙන්ම මේ ditthිගත සම්පයුත්ත සිත් හතර උපදින්නේ නැහැ සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා තුලින්. දැන් කුසල සිත් පිළිබඳව අකුසල සිත් පිළිබඳව සඳහන් කරනකොට දැන් අකුසල සිත් 12ක් පිළිබඳ පැහැදිලි කරනවා. ලෝභ මූලික සිත් 8යි, දේශ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි. ඉතින් අකුසල සිත් 12ක් අභිධර්මයේ පැහැදිලි කරනවා. එතකොට මේ ලෝභ මූලික සිත් අටේ දිට්ඨිගත සම්පයුත්ත සිත් හතරක් තියෙනවා. සෝමනස්සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරක සිතයි. සෝමනස්සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරක සිතයි. ආයි ඊළඟට තියෙනවා උපේක්ෂාසහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරක සිතයි. උපේක්ෂාසහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරක සිතයි. මේ දිට්ඨිගත සම්පයුත්තයි කියලා කියන්නේ යම් කෙනෙක් ඔය අකුසල කර්ම කරනකොට වැරදි දේවල් කරනකොට මේ වැරදි දෘෂ්ටියක් එක්ක කරන අකුසල කර්ම තියෙනවා. දැන් සොරකමක් දැන් ලෝභ හිතින් කරන්නා වූ අකුසලයක් තමයි සොරකම කියන එක. අදත්තාදානය කියන එක. ඒ සොරකම අදත්තාදානය යම් කෙනෙක් කරනවා සමහරලාට සාධාරණ හේතු ඉදිරිපත් කළ මිත්‍යා අදහසකින් යුක්තව. දැන් දික්ටිගත විප්පයුත්තය කියලා වැරදි දෘෂ්ටිය නැහැ. සමහර අය හොරකම් කරනවා මේක හොරකමක් කියලා දැනගෙනම. නමුත් දික්ටිගත සම්පයුත්තය කියන්නේ වැරදි දෘෂ්ටිය ඇතුව අන්න ඒ වගේ අකුසලයක් කවදාකවත් ඔහු අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ සිතක් පහළ වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ යම් මම උදාහරණයක් ඒ පිළිබඳව සඳහන් කළොත් එහෙම යම් දෙයක් සොරකම් කරනකොට සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් අහවල් පුද්ගලයාට ඕන තරම් වස්තුව තියෙනවා. ඒ නිසා අපි ඒකෙන් ටිකක් ගත්තට කමන්නේ නැහැ. පාපයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා එහෙම කියනවා. අපේ සමාජයේ හුඟක් අය එහෙම කියන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. ඒක තමයි වැරදි දෘෂ්ටිය කියලා කියන්නේ. යම් කෙනෙක් තුළ වැඩිපුර යම් ධනයක් වස්තුවක් තිබ්බා කියලා අපිට එහෙම ගන්න අයිතියක් නෑ. ඒක ඒ පුද්ගලයා සතු ධනයක් වැඩිපුර තිබ්බා කියලා ඒ ධනෙ අපිට ගන්න පුළුවන් කමක් නෑ. ඒක ඒක වැඩිපුර තිබ්බයි කියලා අපිට එහෙම ගන්න අයිතියකුත් නෑ. ඒක ඒක වැරදි දෙයක්. ඒක වැරදි දෘෂ්ටියක්. ඒ සිතුවිල්ලම වැරදි සිතුවිල්ලක්. ඒක මිත්‍යා දෘෂ්ටික සිතුවිල්ලක්. ඒ මිත්‍යා දෘෂ්ටික සිතුවිල්ල තමයි ditthිගත සම්පයුත්ත කියලා කියන්නේ. ඒතර යම් කෙනෙක් සෝමනස්ස සිතින් යම්සි වැරදි දෘෂ්ටියකින් යුක්තව Tamanටම හිතලා අකුසල කර්මයක් සොරකමක් වගේ දෙයක් කරනවා නම් කාමිත්‍යාචාරය දීමත් එහෙම තමයි. වැරදි දෘෂ්ටියේ යෙදිලා කාගේ හරි මෙහෙවීමකින් කරනවා නම් සසංකාරිකයි කියන්නේ. ඒතකොට සෝමනස්ස සිතින් කරන්නා වූ මේ ditthිගත සම්පයුත්ත මේ අකුසල යම් ක්‍රියාවක් ලෝභ මූලික අකුසල ක්‍රියාවක් තමයි සඳහන් කරන්නේ සෝමනසහගත ditthිගත සම්පූර්ණ අසංකාරික හා සසංකාරික අනිකද උපේක්ෂා සහගත. ඒකම තමයි එතන සෝමනස්ස භාවයේ නෑ උපේක්ෂා සහගතයි. වැරදි දෘෂ්ටියෙන් යුක්තව වැරදි අදහසකින් යුක්තෝ යම් අකුසල කර්මයක් කරනවා නම් එවැනි අකුසලයක් එවැනි අකුසල සිතක් සෝවාන් කෙනෙක් කෙනෙකු තුලින් කවදාක්වත් සිදුවීමක් වෙන්නේ නැහැ. දැන් ලෝභ මූලික සිත් පහළ වෙන්නේ නැත්තේ නේ සෝවාන් වෙච්ච කෙනෙකුට. සම්පූර්ණම කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කළා නෑනේ. ලෝභ මොකද කාමරාග ව්‍යාපාද පවතිනවනේ. කාමරාග ව්‍යාපාද පවතින නිසා රාගය, ලෝභය කියන සිතුවිලි පහළ වෙනවා. හැබැයි රාගය, ලෝභය කියන සිතුවිලි, ඒ අකුසල සිතුවිලි, චිත්තචෛසිකයන් පහළ වුණත් අකුසල කර්මයක් බවට පත් වෙන්නා වූ ක්‍රියාවන් සිද්ධ කරන්නේ නැහැ. ඒ කියන්නේ හොරකම කරන්නේ නැහැ. කාම මිත්‍යාචාරය දෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. සුරාපානය දෙන්නේ නැහැ. ඒතකොට දේශමූලික සිතින් කරන්නා වූ අකුසලයක් තමයි ප්‍රාණඝාතය. දේශ සහගත සිත් උපදිනවා සෝවාන් වෙච්ච කෙනෙකුට. නමුත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. එතකොට පැහැදිලි වෙනවා මේ පින්නතුන් කාටත් සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා තුලින් කාමරාග ව්‍යාපාද ප්‍රහාණ නොවුණු නිසා ලෝභ සහගත සිතුවිලි, අකුසල සිතුවිලි, රාග ආදී අකුසල සිතුවිලි, ඒ වගේම දේශ සහගත අකුසල සිතුවිලි, අන්නේ අකුසල සිතුවිලි පහළ වුණත් වැරදි ක්‍රියාවක් කවදාක්වත් ප්‍රාණඝාතයක්, සොරකමක්, කාම මිත්‍යාචාරයක් ආදී කොටගෙන ගත්තා වූ කිසිදු අකුසල ක්‍රියාවක යෙදීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි සිත් පහළ වෙන්න පුළුවන්. දැන් සෝවාන් වෙච්ච අය විවාහ ජීවිතවලටත් ඇතුළත් වෙනවා. දැන් අනේ පිරිසිටුතුමා විසාකා මහෝපාසිකා වගේ උතුමන් ඒ ගිහි ආර්ය පින්නතුන් එදා ඒ විවාහ ජීවිත බොහොම සාර්ථකව ගත කළා. ඒ සෝවාන් ඵලයටපත් වෙලා හිටපු උතුමන් ගිහි පින්නතුන්. නමුත් ඒ ඇත්තුන් අතින් කවදාක්වත් ඒ අර සඳහන් කළා වූ පංච දුස්චරිතයට හේතු වෙන්නා වූ අකුසල කර්මයන් කවදාක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අකුසල සිත් පහළ වුණාට ඒ අකුසල සිත්වලිනුත් ditthිගත සම්පයුත්ත සිත් කවදාක්වත් ඉපදීමක් වෙන්නේ නැහැ. ඒකයි ඒ ලෝභ මූලික සිතේ ලෝභ සිත් 8 අභිධර්මානුකූල සඳහන් කළොත් ලෝභ සිත් 8 ditthිගත සම්පයුත්ත සිත් හතර ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෝහ මූලික සිත වෙන උද්දච්ච උපේක්ෂාසහගත විචිකිච්ඡාසිත උපේක්ෂාසහගත විචිකිච්ඡාසිත ඇති වෙන්නෙත් නෑ කියන එක ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රහාණය කරපු කෙලෙස් ධර්මයන් පිළිබඳව කිසිදු ආකාරයේ දුකක් ඇතිවීමක් වෙන්නේ නෑ. ඒ පිළිබඳ මේ ක්ලේශ ධර්මයන් මේ ආකාරයේ ප්‍රහාණය කළා කියන එක සන්තෝෂයක් උපදිනවා. එක්තරා අවස්ථාවක බුදුරජාන් වහන්සේ උපමාවක් පැහැදිලි කරනවා. මේ ගල් කැටයක් අරගෙන මේ මහා මේරු පර්වතයේද විශාල මේ ගල් කැටයේද කුඩා කියලා කුඩාවට ගත්තොත් මහා මේරු පර්වතයේද මේ ගල් කැටයේද කුඩා කියලා බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ විමසනවා. එතෙන්දී පිළිතුරක් දෙනවා ස්වාමීනි මේ මහා මේරු පර්වතය මොනතරම් විශාලද මේ ගල් කැට ඉතාමත් කුඩායිනේ කියලා. අන්න එතෙන්දී බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි එහෙනම් හිතාගන්න සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා ප්‍රහාණය කරපු ක්ලේශ ධර්මයන් උපමා කළොත් මහා මේරු පර්වතය වගේ තව ප්‍රහාණය කරන්න තියෙනා වූ අකුසල කර්මයන් හරියට මේ පුංචි ගල් කැටයක් වගේ ප්‍රමාණයක් කියන එක බුදුහාමුදුරු උපමාවක් සඳහන් කරනවා. දැන් මේ පිනතුන් බොහෝ දෙනෙක් දන්නා කාරණාවක් තමයි සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකේ කවදාකවත් සතර අපාගත වෙන්නේ නැහැ. සතර අපායට යන්නේ නැහැ. പ്രേත, තිරිසන්, අසුර, නරකය කියන සතර අපායේ උපතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සතර අපායේ උපදින්න හේතු වෙන්නා වූ අකුසලයන් සම්පූර්ණ ප්‍රහාණය කළා tie. විශේෂයෙන් මේ සතර පාය උපදින්න හේතුව හේතු සාධකයේ ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් මේ සක්කාය දිට්ඨිය තුලින්. මේ පංච පාස්කන්ධයේ මගේ කියන හැඟීමම තමයි මේ සතර පාය උපදින්න හේතු වෙන්නේ. සතර පාය උපදින්නේ නැත්තේ කුමක් නිසාද? ඒ සතර පාය උපදින්න හේතු වෙන්නා වූ අකුසල කර්මයන් සියල්ලම ප්‍රහාණය කළ දිනයි සක්කාය දිට්ඨියත් එක්ක ප්‍රහාණය කළ තියෙනවා. ඒ නිසා පෘථග්ජන ස්වභාවයේ ජීවත් වෙන කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ මරණින් පසු මම සුගතිය උපදිනවායි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ගාතාවක් දේශනා කළා අනේ පිරිසිදුතුමාගේ පුතුණන් කාලපුතුණන් වෙනුවෙන් ප්‍රතව්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරන් කියලා. ඒකේ බුදුරජාණන් වහන්සේ ඒ අනේ පිරිසිදුතුමාගේ පුතුණන් කාලපුතුණන් සෝවාන් ඵලයටපත් වෙච්ච වෙලාවේ ඒ මහා සංඝරත්නයේ ඇතුළු පිරිස ඉදිරියේ බුදුහාමුදුර දේශනා කළේ මොකද්ද මේ සෝවාන් ඵලයේ තියෙන වටිනාකම. ප්‍රතව්‍යායක රජ්‍යේන මුළු පෘථුවියටම රාජ්‍යත්වයට පත් වෙනට වඩා ප්‍රතව්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා දිව්‍ය ලෝකේ ගමනටත් වැඩිය සග්ගස්ස කියන දිව්‍ය ලෝකේ ගමනටත් වැඩිය සබ්බ ලෝකාධිපත්‍යේන සියලු ලෝකයන්ට අධිපති වෙනටත් වැඩිය දැන් පෘථුවියට ප්‍රතව්‍යායක රජ්‍යේන කියන පෘථුවියටම රාජ්‍යත්වයක් ලැබනවා නම් ඒක කියන සක්විති රාජ සම්පත්තිය චක්‍රවර්ති රාජ සම්පත්තිය හැටියටම සඳහන් කරන්නේ සක්විති රාජ සම්පත්තියටත් වැඩිය දිව්‍ය ලෝක යනටත් වැඩිය මුළු ලෝකයටම අධිපතිත්වයක් දරනටත් වැඩිය බුදුහාමුදුරු දේශනා කළා සෝතාපට්ටි පලංවරන් සෝවාන් ඵලෙ උතුම් කියලා. ඒකට හේතුව තියෙනවා. හේතුව තමයි මේ සක්විති රජවරු අපායගාමීත්වය වැළකීලා නැහැ. පෘථුවියටම අගරජු වුණත් පෘථුවියටම රජකම් කළත් සක්විති රජ කෙනෙක් අපායට යන්න තිබෙනා ප්‍රවණතාවය ඊටාත්ම වැඩි. අපායගාමීන් වැළකීලා නැහැ. ඒතර දිව්‍ය ලෝකේ ගමනට දිව්‍ය ලෝකේ ගමනටත් වඩා කියලා සඳහන් කරා. මොකද දිව්‍ය ලෝකේ යන දිව්‍ය දෙවිවරු අපායගාමීත්වයෙන් වැළකීලත් නැහැ. දිව්‍ය ලෝකේ ගියයි කියලා දිව්‍ය ලෝකෙන් පස්සේ සතර පාට යන්න පුළුවන්කම තියෙනවා. සක්විති රජ කෙනෙක් වුණත් මරණින් පස්සේ සක්විති රාජ සම්පත්තියේ විදිනාත්භාවයෙන් පස්සේ දුගතියට යන්නේ නැහැ. ඒ ආත්භාවයෙන් පස්සේ සුගති සම්පත්තියක් ලබන හැබැයි එතනින් පස්සේ මොන වගේ ආත්භාවයන් වල තිරිසන් പ്രേත ආදී ආත්භාවයන් වල භවයන් වල උපදින්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මොකද සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ නැති නිසා. මුළු ලෝකයටම අධිපතිත්වයක් දරනවත් වැඩිය මේ සෝවාන් ඵලයේ උතුම් කියලා සඳහන් කරන්නේ අර එක තැනකවත් අර සඳහන් කළා වූ මේ රාජ්‍යත්වයට පත්වීමේදී එක තැනකවත් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපු නැති නිසා අපායගාමීත්වයෙන් වැළකීලා නැති නිසා සෝවාන් ඵලයෙන් තමයි අපායගාමීත්වයෙන් වැළකෙන්නේ ඒ නිසයි බුදුහාමුදුර දේශනා කළේ මේ සියලුම නායකත්වයේ රාජ්‍යත්වයේ සැප සම්පත් වලට වැඩිය උතුම්ම සැපතක් තමයි මොකද්ද? සෝවාන් ඵලයේ පිළිබඳව. ඉතින් ඒ නිසා මේ කෙලවර කරන ලද්දා වූ දුක් පිළිබඳව කවදාක්වත් දුකක් කනගාටුවක් ශෝකයක් සෝවානිච්ච ආර්ය ශ්‍රාවකයේ තුල පවතින්නේ නැහැ. අපායගාමීත්වයෙන් වැළකුණා කියලා සඳහන් කිරීම මේ බුදුරජාන් වහන්සේ මේ සෝවාන් ඵලයේ 96කින් සඳහන් කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ මේ සෝවාන් ඵලයේ ආනිසංස හතරවෙනි කාරණේ සඳහන් කරන අසාධාරණේන සමන්නාගතෝ හෝති. ඒ සඳහන් කරන්නේ මොකද්ද? අසාධාරණේන ඥානේන සමන්නාගතෝ හෝති කියලා සඳහන් කරන්නේ ඒ ඒ සෝවාන් වුණ ආර්ය ශ්‍රාවකයා තුළ පවතිනා වූ ප්‍රඥාව. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධය. දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ අවබෝධය. නිරෝධ සත්‍ය පිළිබඳ අවබෝධය. මාර්ග සත්‍ය පිළිබඳ අවබෝධය. ඒ කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියන මෙන්න මේ ඥානයන්. ඒ සාමාන්‍ය කෙනෙකුට පහළ වෙන්නේ නැති, සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන්නේ නැති ඒ අසාධාරණ ඥානයන්ගෙන් යුක්තයි කියන කාරණා මෙතන පැහැදිලි කරනවා. දුක පිළිබඳ මන අවබෝධයක් ඇති වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ජීවිතය තුළ අපි දුක් විඳිනවා කියලා කියනවා. අපි ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක්ඛයන් පිළිබඳව අපි කම්පාවටපත් වෙන ශෝකයටපත් වෙනවා. දැන් දුක්ඛ සත්‍ය බුදුහාමුදුර පැහැදිලි කළේ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාති විදුක්ඛා ජරා විදුක්ඛා ව්‍යාධි විදුක්ඛෝ මරණං පිදුක්ඛං අපේ සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මහණෙනි දුක කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම, තමන් කැමති දේ නොලැබීම හා පංච උපාදානස්කන්ධයේ දුක. මෙන්න මේවා යතහබූත ඥාණයෙන් යම් අවබෝධයක් ලබනවා සෝවාන් වෙච්ච ආර ශ්‍රාවකයා. ඉතින් අපි සාමාන්‍ය ජීවිතයේදී මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක්ඛයන් නිරන්තරයෙන්ම දැක්කත් අපිට ඒක අවබෝධාත්මක තත්ත්වයක් ඇති වෙලා නැහැ. අපි ලෙඩ වෙනවා, වයසට යනවායි කියලා අපිට තේරෙනවා. ජීවිතේ යම් යම් පුද්ගල මරණයටපත් වෙනවා අපිත් මරණයටපත් වෙනවා කියලා අපි සමහරවල් කියනවා අපි සමහරට හිතනවා නමුත් මේ දුක පිළිබඳ මන අවබෝධයක් අපිට ඇති වෙලා නැහැ ඒ අවබෝධයේ ඊටමත් ඉහළ ආකාරයට හරියටම අවබෝධය ලැබෙන්නේ මේ සෝවාන් ඵලයටපත් වීම තුලින් ඒ වගේම තමයි දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තන්නා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සෙය්‍යති ඉදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ධම්සප්පවතුන් සූත්‍රයෙන් සඳහන් කරන මේ දුකට හේතුව නැවත නැවත භවයේ ඇති කරන්නා වූ නන්දි රාගය ඇති කරන්නා වූ කාම තණ්හාව. හා භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හාව කියලා කියන්නේ පසිඳුරන් පිනවීම තියෙන ආසාව, පංචකාම විඳින්න තියෙන ආසාව, කැමැත්ත. මේ මේ සරලවම සඳහන් කළොත් එහෙම තෘෂ්ණාව තමා මේ දුකට හේතුව පිළිබඳව මනාව අවබෝධ කරගන්නවා සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයා. මේ දුකට හේතුව තමයි ප්‍රධානම කාරණේ තණ්හාව. කාම තණ්හාව, භව තණ්හා කියන භවයේ තියෙන ඇලෙන ස්වභාවය හා විභව තණ්හා කියලා කියන මිත්‍යා අදහස් තුල ජීවත් වීම. ඉතින් ඒ ඒ අවස්ථා තුන ඒ තණ්හාව තුන සඳහන් කරනවා තණ්හාව හැටියට. ඒ තණ්හාව කියලා කියන්නේ දුකට හේතුවක්. එනම් මේ දුක් විඳින සත්‍යය හේතුව තණ්හාවයි කියන එක අවබෝධ කරගන්නවා. ඒ වගේම දුකෙන් නැති කිරීම, Nirodhe, දුක්ඛ Nirodhං අරිය සත්‍යං. Nirodhය කියලා කියන්නේ දුක නැති කිරීම ලබන්නා සැපය. හා ඒ දුක නැති කරන්නා වූ මාර්ගයේ දුක්ඛ Nirodha ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. දුක නැති කරන්නා වූ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය බව කියලා මනාව අවබෝධ කරගන්න අවස්ථාවක් තමයි අසාධාරණේන ඥානේන සමන්නාගතෝ හෝති කියලා බුදුරජාන් වහන්සේ මේ සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයාට ලැබෙන්නා වූ හතරවෙනි ආනිසංසය හැටියට සඳහන් කරනවා දුක්ඛ සමුද නිරෝධ මග්ග කියන මේ කෙටින් සඳහන් කරන මේ දුක්ඛ නිරෝධ මේ කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ මන අවබෝධයක් යථා භූත ඥාණයෙන් අවබෝධ වෙන ස්වභාවයක් සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයා තුළ පවතිනවා කියන එක තථාගත බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ දේශනාවත් එක්ක පහ හය කියන මේ ආනිසංස පිළිබඳ හේතුචස්ස සුද්ධිට්ඨෝ හේතු සමුප්පන්නාච ධම්මා කියන මෙන්න මේ කාරණා දෙක පිළිබඳ ඊළඟට අපි විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මේ හේතුඵල ධර්මයේ දකින්නවා කියන එකයි එතන පැහැදිලි කරන්නේ. මේ ලෝකේ සත්‍ය උපදින්නේ හේතුඵල ධර්මයට අනුව. මේක මනාව අවබෝධ වෙනවා. දැන් සමාජය තුල අපි තුල යම් යම් ආකාරයේ මැවුම් වාදයන් පවතිනවා. ඒ වගේම නොඑක් ආකාරයේ මේ ලෝකේ සත්‍ය උපදින හේතු පිළිබඳ නොඑක් නොඑක් විග්‍රහයන් සිද්ධ කරනවා. මේ සෝවාන් වුණ ආර්ය ශ්‍රාවකයා තමයි මනාකොටම අවබෝධ කරගන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන් හට ගැනීමක් තුලින් තමයි මේ සංසාර ගමන නිර්මාණය වෙන්නේ කියන්නේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ යම් අවබෝධයක් ඔහු තුල ඇති වෙනවා. දැන් මේ සත්‍ය සසරට එන්නේ මේ භවයෙන් භවයට යන්න ප්‍රධාන හේතුව තමයි අවිද්‍යා තෘෂ්ණාදී හේතු. දැන් මුලින් සඳහන් කළා දුකට හේතුව තමයි මොකද්ද? තණ්හාව කියලා. ඒතර සත්‍යා මේ සසරේ උපදින්න හේතු වෙන්නේ මොකද්ද? තෘෂ්ණාව. මේ භව තණ්හාව. මේ මේ තෘෂ්ණාව තමයි සත්‍ය භවයෙන් භවයට භවයෙන් භවයට මේ සංසාර ගෙනියන්නේ. ඉතින් මෙන්න මේ හේතු ධර්මයන් පිළිබඳව මන අවබෝධයක් ඇති කරගන්නවා. දැන් පටිසමුපාදේ පැහැදිලි කළොත් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං කියලා මේ විදිහට මේ තණ්හාව උපදීමින් ඇතිවෙන මේ තණ්හාව ඉපදීමත් එක්කලා මේ සත්‍ය සසරේ ගමන් කරන ස්වභාවය අවිද්‍යාව නිසා සංස්කාර ධර්මයන් ඇති වෙලා සත්‍ය උපතක් ඇති වෙනවා ඒ විඥානයක් හට ගන්නවා විඥානයේ තුල නාම රූප ධර්ම දෙකක් පවතිනවා ඒ නාම රූප ධර්ම දෙකක් කියන්නේ ආයතන හයක් ආයතන හය කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස ඒ ආයතන හය නිරාන්තරයෙන්ම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණුත් එක්ක ස්පර්ශ වෙනවා ඒ ස්පර්ශ වීමෙන් තුලින් වේදනාවක් හට ගන්නවා ඒක සුඛ වේදනාව හැටියට ඇති වෙනවා ඒ වේදනාව තණ්හාවක් බවට පත් වෙනවා ඉතින් මේ තණ්හා උපාදාන කරගන්නවා මෙන්න මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ දෙයක්ය කියන කාරණාව මනාකොට අවබෝධ වෙනවා මේ සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයා තුලින්. ඉතින් මේ හේතු ප්‍රත්‍යයෙන් හට ගැනීම දැන් අපි සමාජය තුල ඉතින් නොඑක ආකාරයේ දැන් ආගමික මතවාද තියෙනවානේ. ඒ ආගමික මතවාදයන් සම්පූර්ණයෙන්ම දුරු කරගන්න ප්‍රධාන වශයෙන් මේ උතුම් මාර්ගඵලයන් தත්ත්වයටපත් වීම තුලින් ලැබෙනවා. දැන් සප්තවිසුද්ධියේම සඳහන් කරනකොට දැන් සෝවාන් ඵලයටපත් වෙන්න పూర్වෙන් සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධිය ඊට පස්සේ ditthi විසුද්ධියට එනකොට ඒ ditthi විසුද්ධියෙන් කාංකා විතරණ විසුද්ධිය තේනකොට සැක දුරු වෙනකොට එතෙන්දිම යම් මට්ටමක අවබෝධයක් ඇති වෙනවා මේ සත්‍යය උපදින්නේ අවිජ්ජා තෘෂ්ණා දෙක හේතු කොටගෙනයි වෙන කිසිදු හේතුවක් නෙමෙයි කවුරුක්කම් මවන දෙයක් එහෙම නෙමෙයි මේ තණ්හාව හේතු කොටගෙන තමයි මේ සත්‍යය උපදින්නේ කියන මෙන්න මේ ස්වභාවයේ මන අවබෝධයක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාවත් එක්කලා පින්නතුනේ මේ සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධහම පිළිබඳව මේ සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයා මන අවබෝධ කරගන්නවා කියන කාරණාව මේ පහ හය කියන මෙන්න මේ කාරණා තුලින් පැහැදිලි කරනවා. ඉතින් මේ අපි ජීවත් වෙන සමාජය තුල අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. කුමක්ද? හැම මොහොතකම අපි මේ ජීවත් වෙන සමාජය තුළ ජීවත් වෙන රටාව තුළ අපේ මේ හිතට ඇතුළත් වෙන අරමුණු එන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ චක්කුසෝත ගාහන ජීවා කාය මන කියන මේ ద్వාරයන්ගෙන් මේ චක්කුසෝත ගාහන ජීවා කාය මන කියන මේ ద్వාරයන්ගෙන් හැම වෙලාවෙම අපිට එන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු හරහා රාග දේශ මෝහ කියන මේ ක්ලේශ ධර්මයන් ඇති වෙන ධර්මයන් තමයි අපේ හිතට නිරන්තරයෙන් ඇති වෙන්නේ. ඒ ඇතිවීම තුළින් මොකද වෙන්නේ මේ සිත අපිරිසුදු භාවයට දූෂිත භාවයටපත් වෙනවා. ඉන් අනතුරුව තමයි මේ අකුසල සිතක් පහළ වුණාට පස්සේ තමයි අකුසල කර්මයක් කිරීම සඳහා ඒක පෙළඹෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අකුසල කර්මයන් සිද්ධ කරන්නේ සිත කය වචනය කියන තුන්දොර මෙහෙවීමෙන්. සිතින් අකුසල කර්ම කෙරෙනවා. වචනයෙන් අකුසල කර්ම කෙරෙනවා. කයෙන් අකුසල කර්ම කෙරෙනවා. මේ සිත කය වචනය කියන මේ තුන්දරෙන් අකුසල කර්ම කරනකොට මේ ద్వාරයන්ගෙන් ඉස්සල්ලාම මේ අසකරණාසේ දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන් වලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු පැමිණීමත් එක්ක තමයි ඒ ඒ ඇතිවෙන්නා වූ අකුසල සිතත් එක්ක තමයි ක්‍රියාවක් හැටියට ඒ අකුසල කර්මයන් සිද්ධ කරන්නේ. දැන් දේශ උදාහරණයක් ගත්තොත් ඉස්සලම දේශ සහගත චිත්තයක් පහළ වෙන්නම ඕන ප්‍රාණඝාත අකුසලයක් කරා. ප්‍රාණඝාත අකුසලයක් කරන්න දේශ සහගත අකුසල චිත්තයක් පහළ වෙන්නම ඕන. ඒ වගේ තමයි ලෝභ සහගත අකුසල චිත්තයක් ඇති වෙන්න ඕනි. සොරකම, කාමමිත්‍යාචාරය වගේ අකුසලයක් සිද්ධ වෙන්න. එහෙනම් මේ ලෝභ, දේශ, මෝහ කියන මේ මනස මුල් වීමෙන් සිද්ධ වෙන්නා වූ අවිද්‍යා, දෝමනස, මිත්‍යාදිත්‍ය කියනවා මේ අකුසලයන් තුනම තමයි ප්‍රධාන වශයෙන් මේ හිතට ඇති වෙලා මේ අකුසල කර්මයන් කිරීමට සත්‍ය පෙළමෙන්නේ. එතකොට අපි මේ සීලයක් තුළින් අපේ තථාගත බුදුරජාන් වහන්සේ සීලයක් අනුදැන වදාලේ මේ පුද්ගල චිත්තසංතානයේට අකුසල කර්මයන් සිත් පහළ වුණත් ඒ සිත පහළ වූ සැනින් ඒ පුද්ගලයා ඒ අකුසල කර්මයන් ක්‍රියාත්මක කරන ස්වභාවය වළක්වා ගැනීම තමයි බුදුරජාන් වහන්සේ සීලය පැහැදිලි කරන්න යෙදුනේ. ඒ නිසා සීලය ස්ථිර භාවයටපත් වෙන්නේ සෝවාන් ඵලයටපත් වීම තුළින්. දැන් සීල්බත් භාවයේ කොයිතරම් ආකාරය අපි ආරක්ෂා කළත් පෘථග්ජන ස්වභාවය තුළ සිල්ලත් භාවය ස්ථීර භාවයටපත් වෙන්නේ සෝවාන් ඵලයටපත් වීම තුළින් තමයි ස්ථීර භාවයටපත් වෙන්නේ. ඒ කියන්නේ අරියකාන්ත සීලයෙන් සමන්නාගතෝ හෝති කියන කිසිම ආකාරයේ කිසිම දවසක එයා ආර්ය සීලයට පරිබාහිරව කිසිදු ආකාරයේ වැරදි ක්‍රියාවක නිරත වෙන්නේ නැහැ. ඒ සීලය කඩාගෙන යන්නේ නැහැ. දැන් සාමාන්‍ය ජීවිතයේ අපේ අපිට අහන්න ලැබෙනවා විවිධාකාරයෙන් මේ සෝවාන් ඵලයටපත් වුණා සකුරුදාගාමි ඵලයටපත් වුණා අනාගාමි ඵලයටපත් වුණා අරහත්ත්වයටපත් වුණා කියලා සමාජයේ සමහර වෙලාවට යම් යම් අවස්ථාවල් අපිට අහන්න ලැබෙනවාද මේවා අපිට එහෙම හොයන්න බෑ එහෙම හැබැයි හොයන්න පුළුවන් එක්තරා ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමය තමයි කවදාකවත් මේ ආර්ය භාවයටපත් වෙච්ච කෙනෙක් මේකේ ආනිසංස පැහැදිලි කරනට සඳහන් කරනවා කවදාකවත් මේ ආර්ය භාවයට පත්වෙච්ච කෙනේ මේ පංචශීලයට විරුද්ධව කටයුතු කරන්නේ අනිවාර්යයෙන්ම පංචශීල ධර්මය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරනවා. අර අපරිහාණ ධම්මෝ හෝති කියලා දෙවෙනි ආනිසංසෙ පැහැදිලි කළේ නොපිරිහෙන ධර්ම ඇතිවීම කියලා කියන්නේ. කවදාක්වත් මේ බුද්ධ ධම්ම සංගයන තරුණවන් කෙරෙහි අප්‍රමාණ සද්ධාවෙන් කටයුතු කරන්නේ. ඒ වගේම තමයි කෙලවර කරන ලද කෙලෙස් පිළිබඳ දුක් දුකක් ඇති වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. කවදාකවත් එවැනි කෙනෙක් ආපහු ඒ ප්‍රහාණය කරපු ක්ලේශ ධර්මයන් කවදාකවත් ඒව ඇති වෙන්නේ අර කියපු චිත්තයන් කවදාකවත් උපදින්නේ නැහැ. ඉතින් මේ නිසා මේ කෙලේශ ධර්මයන් අපේ හිතට ඇති වෙලා ඒ අනුව ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවා. ඒ ක්‍රියාත්මක වෙන ස්වභාවය නවත්වා ගැනීම තමයි සීලය තියෙන්නේ. සෝවාන් වුණාර ශ්‍රාවකයෙක් තුළ සීලය ස්ථිර භාවයටපත් වෙන නිසා ඔහු අතින් කවදාක්වත් සුළුෙන්වත් බොරුවක් කියවෙන්නේ නැහැ. හුඟක් අපේ සමාජයේ මිනිස්සු අතින් කියවෙන කෙරෙන අකුසල කර්මයක් තමයි බොරු කියන එක. බොරුව කියන එක සමහර අය කියනවා අමාරුම ආරක්ෂා කරන පන්සිල් වලින් මේ බොරු නොකිය ඉන්න අමාරුයි කියන එක. ඇත්ත වශයෙන්ම දැන් සෝවාන් හරි ඵලයටපත් තුන ආර්ය ශ්‍රාවකේ විශේෂ සෝවාන් ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකේ කවදාක්වත් සුළුවෙන් හරි විහිළුවටවත් බොරුවක් කවදාක්වත් කියන්නේ අන්න ඒ ආකාරයෙන් හොයාගන්න පුළුවන් වුණොත් මිසක් වෙන ක්‍රමයකින් මේ සෝවාන් ඵලයටපත් වෙච්ච ආශ්‍රාවකේ කවුද කියලා කොහොමද කියලා එහෙම හොයාගන්න බෑ. එකම එක ක්‍රමය තමයි පංචශීලය ස්ථීර වශයෙන් ඔහු ආරක්ෂා කරනවා. ඉතින් ඒව කවදාකවත් පිරිහින ධර්ම නෙමෙයි. ඒව සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරලා තියෙන්නේ. මේ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීම පිළිබඳ අවස්ථා තුනක් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය කියලා. මේ තදංග ප්‍රහාණය කියලා කියන්නේ මේ తాවකාලික වශයෙන් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය වීම. දැන් මේ පිනතුන් දැන් මේ ධර්ම ශ්‍රවණය කරනවා. එතකොට දානමාන ආදී පින්කම් සිද්ධ කරනවා. අර මා මුලින් සඳහන් කළා වගේ අපේ හිතට නොඑක් අරමුණු වලින් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් ශරීරයෙන් කියන මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරහා අරමුණු ඇවිල්ලා හිතේ අකුසල සිතුවිලි හටගෙන ලෝභ දේශ මොහ අකුසල සිතුවිලි හටගෙන ඒවට අනුව අකුසල කර්මයන් සමහර වෙලාවට ක්‍රියාත්මක වෙන වෙලාවල් තියෙනවා සමහර අය හිතට ඒ ඇති වුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ දැන් මේ සෝවාන් වෙච්ච කෙනෙක් ආර්ය ශ්‍රාවකේ කවදාකවත් ඒ ලෝභ දේශ මොහ කෙලෙස් සිතුවිලි අකුසල සිතුවිලි ඇති වුණත් එයා කවදාකවත් අකුසල කර්මයක් සිද්ධ කරන්නේ නැහැ නමුත් දැන් මේ ධර්ම දේශනාවක් සිද්ධ කරන වෙලාවකදී ශ්‍රවණය කරන වෙලාවකදී දානමය පුණ්‍ය ක්‍රියාවක් සිද්ධ කරන වෙලාවකදී අපිට අර ලෝභ දේශ මොහ කියන අකුසල සිත් වෙනකොට අපිට හටගන්නේ අලෝභ දේශ මොහ කියන කුසල සිත් తాවකාලික වශයෙන් කුසල සිත් ඇති වෙන මොහොතක්. අකුසල සිත් යටපත් කරගෙන తాවකාලික වශයෙන් යටපත් කරගෙන කුසල චිත්තය ඇති වෙන අවස්ථාවක් තමයි මේ ඒ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම හා දානමය පුණ්‍ය ක්‍රියාවක් සිද්ධ කරනවා. ඒක. ඒ తాවකාලික hali කෙලෙස් යටපත් කරන ක්‍රමයට තමයි කිව්වේ තදංග ප්‍රහාණය කියලා. తాවකාලික වශයෙන්. හැබැයි ඊට වැඩිය තවත් කෙලෙස් ධර්මයන් යටපත් කරන ක්‍රමවේදයක් තමයි සමත භාවනාව දියුණු කළ ධ්‍යාන සමාපත්තීන්ට සමවැදීම. ප්‍රථම ධ්‍යානෙ උපදවා ගත්තාම පංච නීවර ධර්ම යටපත් වුණාම මේ සමාධිය තුලින් සමාධිය පවතින තාක්කල් මේ ක්ලේශ ධර්මයන් උපදින්නේ. ඒක ඊට වැඩිය තවත් දියුණු ක්‍රමයක් කෙලෙස් ධර්මයන් යටපත් කරගන්න. මේක නැති කර නෙමෙයි යටපත් කරන. ධ්‍යාන කොයිතරම් ධ්‍යාන වඩාගෙන තිබ්බත් ඒ ධ්‍යාන පවතින තුරු ඒ ක්ලේශ ධර්මයන් ඉස්මතු වෙන්නේ මේ ඉස්මතු වෙන්නේ නැහැ. හැබැයි ධ්‍යානෙ පිරිහුණොත් ක්ලේශ ධර්මයන් නැවත උපදිනවා. ඒකට කියන විස්කම්මන ප්‍රහාණය කියලා. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම නම් බුදුහාමුදුරෝ දේශනා කළේ කෙලෙස් ධර්මයන් తాවකාලේ යටපත් කරන ක්‍රමවේදයක් නෙමෙයි සම්පූර්ණයෙන්ම නැවත නූබදින ලෙස ප්‍රහාණය කරන ක්‍රමවේදය. ඒකට කියනවා මොකද්ද? සමුච්ඡේද ප්‍රහාණය කියලා. ඒ සමුච්ඡේද ප්‍රහාණයෙන් තමයි සෝවාන් වුණ ආර්ය ශ්‍රාවකයා ආර්යයන් වහන්සේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළා කියලා කියන කවදාකවත් ඒක උපදින්නේ නැහැ. විචිකිච්ඡාව ප්‍රහාණය කළා කියන කවදාකවත් ඒක උපදින්නේ නැහැ. සීලබ්බත පරාමාස සංයෝජනේ ප්‍රහාණය කළා කියන කවදාකවත් උපදින්නේ නැහැ. අනාගාමි වුණා වෙනකොට කාමරාග ව්‍යාපාද ප්‍රහාණය වෙන එක කවදාකවත් උපදින්නේ නැහැ. එයා ආයි කාම ලෝකෙ උපදින්නෙත් නැහැ. රහත් වෙන්න බැරුණොත්. සුද්ධාස බ්‍රහ්ම ලෝකවල උපදිනවා කියලා කියන්නේ. අරහත්ත්වයටපත් වුණොත් සියලුම දස සංයෝජන ධර්මයන් ප්‍රහාණය වෙලා නා කවදාකවත් උපදින්නේ නැහැ. අන්නේ කවදාකවත් නෝබල ලෙස ක්ලේශ ප්‍රහාණයට තමයි කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය කියලා. හැබැයි සමුච්ඡේද වශයෙන් ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා తాවකාලික වශයෙන් අර කෙලෙස් යටපත් කිරීම පුරුදු කරගන්න ඕනේ. ඒක නිසානේ කියන්නේ දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, පින්කම් කරන්න. ඒ මොකද මේ මොහොතන් මේ මොහොතේදීත් කෙලෙස් ධර්මයන් తాවකාලික හරි යටපත් වෙනවා. දැන් බෝසතාන් වහන්සේ සාරා සංඝයේ කල්පලක්ෂයක් දසපාරමී ධර්මයන් පිරුවා කියලා කියන්නේ නිර්වාණ අවබෝධය සඳහා කුසල් රැස් කළා, පාරමී දියුණු කළා. ඒ හැම මොහොතකම උන්වහන්සේ පාරමී ධර්මයන් දියුණු කරන හැම මොහොතකම අර తాවකාලික කෙලෙස් යටපත් කරගත්තා. ධ්‍යාන සමාපatti පංච අභින්න අට සමාපatti දියුණු කරගත්තා. ඒවා ඒවා දිනු කර ගැනීමෙනුත් කෙලෙස් ධර්මයන් යටපත් කරගත්ත ප්‍රහාණය කළා తాවකාලික. හැබැයි ඒවා පිරිහෙච්ච අවස්ථානුත් තියෙනවා. හැබැයි සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ කවදාකවත් ඒ කෙලෙස් ධර්මයන් ඒ ප්‍රහාණය කළා වූ සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යනා වූ සංයෝජ ධර්මයන් කවදාක නැවත උපදින්නේ නැහැ. අන්න ඒකයි බුදුහාම දේශනා කළේ සක්විති රාජ සම්පත්තියටත් වැඩිය, දිව්‍ය ලෝකයන්ටත් වැඩිය, සියලු ලෝකයන්ට අධිපතිත්වයටත් වැඩිය සෝවාන් ඵලයේ උතුම් ධර්මයක් හැටියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නට ඉදෙනන්නේ. ඒකයි ඒ නිසා මේ සෝවාන් ඵලයේ අනුහස් පැහැදිලි කළේ හැම කෙනෙක්ම මේ ජීවිතය තුළ පුළුවන් තරම් මේ ධර්ම මාර්ගය තුළ ගමන් කරලා මේ සම්බුද්ධ ශාසනයේදී සෝවාන් ඵලයටවත්පත් වීමට උත්සාහ කිරීම උනන්දු වීම වීරිය කිරීම ඊටමත් වැදගත් ඒ වැදගත්කමම සංසාර දුක් නැති කරලා ඒ උත්සාහය උනන්දුවම අනාගත ඉක්මන් භවයකදී ඒ සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වෙනවා ඉතින් ඒ නිසා මේ ධර්ම ශ්‍රවණානිසංස බලේනුත් ඔබ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම මේ පුණ්‍ය ශක්තියේ බලය හේතු වේවා කියන ප්‍රාර්ථනාව සාදු සාදු සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු ශාවකං තී ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැමදිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වේවා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ හංවැල්ල දිද්දෙනියේ ඓතිහාසික කොලංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිකාරී පූජනීය දිද්දෙනියේ විමල සංක ස්වාමීන්ද්‍රණන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මේ ධර්මදේශනාවේ සංගත තැටියක් හෝ කැසට් පැටියක් ඔබට ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට ඔබට තෙරුවන් සරණයි